කාටත් ආයිබුවන් ස්වාමීන් වහන්සේලාගෙන් වික්ෂුණීන් වහන්සේලාගෙන් අවසරයි. තුන්වෙනි වතාවටත් අපි මේ ජානග්‍රෝව් භාවනා මධ්‍යස්ථානයේ දමජීව හාමුදුරන් එක්ක භාවනා වැඩපිළිවෙලකට එකතු වෙන්නයි යන්නේ. දවස් 8කට මේ සැරේ මුළු වැඩපිළිවෙලම දවස් 16ක් වෙනවා. සිංහලෙන් දවස් 8යි. ඉංග්‍රීසියෙන් දවස් 8යි. ඒක උනේ කොහොමද මම දන්නේ 7යි 7යි අපි ලෑස්ති කරේ අන්තිමට දවස් ගණන් කරනකොට 8යි 8යි. ඒක يعني කවුරුවත් ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඉතින් දැන් බොහොම ගෞරවයෙන් අපි ධම්මජීව ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අපිව සීලේ පිහිටවලා අට සීල අෂ්ටාංග සීලේ පිහිටවලා අපිට කමටහන් දෙන්න කියලා හෙට ඉඳන් අපි මේ භාවනා පිළිවෙල ට්‍රීට්මන්ට් එහෙම කරගෙන යනවා. ඔක්කොම මම හිතන්නේ හැම කාමරේම දාලා තියෙනවා දවසේ වැඩසටහන. අපි ප්‍රාර්ථනා කරනවා හැමෝම ආර්ය තුෂ්ණීම් භාවය ඉහළින්ම පිළිපදීවි කියලා. ඉතින් අවසරයි හඳුනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සන්තෝෂ අභිනවතත් නැත්නම් තුන්වෙනි වතාවටත් ඒ සර්පන්ටයින් මධ්‍යස්ථානය එහෙම නැත්නම් මේ ඥානග්‍රෝ මධ්‍යස්ථානය කරගෙන භාවනා වැඩපිළිවෙලකට එකතු වෙන්න හදනේ. ඔක්කොටම ඇහෙනවද කියලා මම දැනගන්න කැමතියි. කාටත් ඇහෙනවද කතා කරනවා? හොඳයි. එතකොට ඇත්තටම මේ මේ රමණිනෝන මතක් කරා වගේ මේ වෙලාවේ සිල් සමාදන් කිරීමක් මම බලාපොරොත්තු වෙන්නේ ආරම්භක වෙලාවේදී භික්ෂුවක් භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට කාරණා තුනක් තියෙනවා ඉෂ්ටකරනද එකක් තමයි ඒ ඉල්ලීම පරිදි සිල් සමාදන් කරන එක දෙක තමයි කාලතරටහන මතක් කරලා දෙන එක තුන්වෙනි එක තමයි භාවනා කරන්නේ කොහොමද කියන කමටහන් පිළිබඳව මූලික උපදෙස් දෙන එක. ඒකේ සිල් සමාදානේ අපි දැන් මේ වෙනකොට හැමදෙනා වගේ දවල් ආහාරය අරගෙන තියෙනවා 12න් පස්සේ වගේ නිසා මං හිතනවා එහෙමයි කියලා ඒක නිසා අපිට විකාල භෝජන ශික්ෂා පදේ දැන් සමාදන් වෙන්න අමාරුයි. එහෙමද? ඒ නිසා අපි හෙට උදේ පළවෙනිම භාවනා ආසනෙන් පස්සේ සිල් සමාදන් කිරීම කරනවා. එතකොට හෙට ඉඳලා ඒක දිගට මුළු රිට්‍රීට් එකම පවතිනවා. දෙවෙනි එක තමයි මම විසින් කළ යුත්තේ මේ කාලසටහන පිළිබඳව මතක් කරන එක. ඒක මම හිතනවා සංවිධායක පක්ෂයේ විසින් මතක් කරපු විදිහට එක එක කාමරවල ඒ කාලසටහන සටහන් කරලා තිනවා. මට සිද්ධ වෙන්නේ ඒක යම් කිසි විදිහකට වෙනස් කරනවා නම් විතරයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මේ වෙනකොටත් අපි ඇත්තටම සාකච්ඡා කරලා ගත්ත විනිශ්චයක් තමයි දැනට ප්‍රසිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ කාරණා දෙක මතක් කරලා පස්සේ මම දැන් වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ කමඨහනක් නැත්නම් කමඨහන් බණක් නැත්නම් හඳුන්වා දීමක් කරන්න. ඉතින් ඒ සඳහා මම කැමැති දැනගන්න මේ වැඩමුළුව සඳහා ඒ වගේ මූලික මුලින්ම සම්බන්ධ වෙන එහෙම නැත්නම් කමඨහන් මේ වගේ පිරිසක් මේ වගේ තැනක් මේ වගේ විවේකයක් හම්බෙච්චාම කොහොමද භාවනා කරන්න කියලා දාන්නේ නැති කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා අත උසලා සංඥාවක් කරනවනම් මට ඒක ලාභයි. ඒ කියන්නේ තාමත්ව සුළු පිරිසයි මම මේ කතා කරන දේෙන් මේ නැතුව බැරි තත්ත්වේ ඉන්න අනිත් ඔක්කොමලා හුඟක් වෙලාවට දන්නවා. කෙසේ නමුත් මම මේ පුරුදු විදිහට සියලු දෙනාම ආධුනිකයන් වශයෙන් සලකලා තොරතුරු කමටහන් එහෙම නැත්නම් ඒ හඳුන්වා දීම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පරණ පුරුදු ආයත මතක් කිරීමක් වේවි. අලුත් ආයත ඒක හඳුන් මේ මූලික උපදේශයක් වේවි. මම මුලින්ම කියන්න කැමති මේ දවස් 8 අපි ගත්ත මුල් දවස් 8 අපි බලාපොරොත්තු වෙන්නේ සතිය පිහිටවීම සඳහායි මේක පාලියෙන් කියන සතිපට්ඨානය කියලා මේ වාක්‍ය විතරක් මතක තියාගෙන හිටියොත් හුඟ දෙනෙකුට මේ දවස් 8 එකම තේමාවක එකම හැසිරීමක එකම ප්‍රගතියක් ලබන්න පුළුවන් වෙයි ඒ නිසා මම නැවතත් මතක් කරනවා අපි මේ ගන්න හදන දවසට සතිපට්ඨානය සඳහායි නැත්නම් සතිය පිහිටීම සඳහායි. ඒ සඳහා සූත්‍ර පිටකයේ දිගාරලා බැලුවොත් සතිය පිහිටීම සඳහා අපිට ඇති වෙන්න හේතු කරුණු තියෙනවා. සරුවචනාංශයේ උගන්වීම අනුව සතිය පිහිටනවා කියලා කියන්නේ අප්‍රමාදයයි. සරුවචනාංශයේ අවසාන වශයෙන් දරු පිරිසකට දෑවැද්ද දීලා එහෙම නැත්නම් බූදලේ බාර දීලා අවසාන ඇස් දෙක පියා ගන්න පීතුමෙක් වශයෙන් අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත කියන එකයි සටහන් කරලා තියෙන්නේ. ඒ නිසා සීල බුද්ධ වචනයන් මේ අප්‍රමාද පදයට යටත් කරන්න පුළුවන් විශේෂයෙන්ම කියනවා ප්‍රායෝගික පැත්තෙන් බලලා. ඒ අප්‍රමාදය නැත්තම් ඒකටම සමානාර්ථ පදයක් තමයි සතිය කියන්නේ. මේ දෙක පසු කාලින අටුවාවත් දෙක විස්තර කිරීමට පාවිච්චි කරලා තියෙනවා. ඒක මම හිතනවා අපිට මේ වැඩමුළුවට සතිය කියන්නේ අප්‍රමාදී කියන එකයි කියන සමානාර්ථ පදේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ සතිය හෝ අප්‍රමාදය වැඩිම සඳහා අපිට තියෙන මේ සරු තේරවාද භූමියේ ක්‍රම තුනක් තියෙනවා. ඉඳගෙන කරන භාවනාව, සක්මන් කරන භාවනාව සහ සක්මනී කරන සතිය පිහිටීම සහ ඉදිනදා කටයුතු සතිය පිහිටීම. ඉතින් අපි දන්නවා මෙතන ඉන්න හැම දෙනාම මේ වාගේ අරණ්‍ය වාතාවරණයක් එහෙම නැත්නම් ශූන්‍යාකාරයක් ලබා ගන්න තමාට මුළු අවුරුද්දක්ම සැලසුම් කරනවා. එහෙම සැලසුම් කළා තමයි මේ අරණ්‍ය තත්වය ගහක් මුල කිඳ ගන්න පුළුවන් තත්වය නැත්නම් ශූන්‍යාකාරය ලබන්නේ. ඒ වගේ මේ වගේ පිරිසක් අපිට එකම වහලයට එකට බත්තලියපත් කාලා වැඩ කටයුතු කරන්න හම්බ වෙනවා කියලා කියන්නේත් ඒක ලේසි වැඩක් නෙමෙයි. අපි එක එක්කෙනෙක් දන්නවා ඒ කොච්චර දුර්ලභද දුෂ්කරද කියලා. ඒ වගේම ඒ සඳහා අපිට කාලය වෙන් කරගන්නවා කිව්වහම අපි ජීවිතේ මේ වගේ කාලයක් වෙන් කරනවා කියවයි වයිති බොහෝමත්ම කලාතුරකින් වෙන ක්ෂණ සම්පත්තියක්. ඉතින් මේ තරම් ඊ타මත්ම දුර්ලභව කලාතුරකින් ලැබෙන මේ අවස්ථාව ලබාගෙන අපිට සතිය හඳුල්ලා දෙන්න වෙන්නේ අප්‍රමාදී හඳුල්ලා දෙන්න වෙන්නේ මේන් පරිබාහිර ජීවිතය අපි ඒ තරම්ම ප්‍රමාදවත් නිසයි. අසත්‍යමත් නිසයි. කෙසේ නමුත් මෙතන ඉන්න ඔක්කොමලා ඒ තරම් අප්‍රමාදී ගත කරත් සතිය ගත කරත් සාමාන්‍ය ලෝකේ ගත කරන මිනිසෙකුට වැඩිය ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජික වශයෙන් යම් යම් තත්වයක ඉන්නවා. හොඳ ජීවිතේ ළඟා වීම වලට ළඟා වෙච්ච පිරිසක්. ඒ කොච්චර ළඟා වුණත් ඒ කිසිම ශිල්පයක, ඒ දැනුමක, ඒ අත්දැකීමක නැති අලුත් ආරයක්, අලුත් ජීවන රටාවක්, අලුත් ආකල්ප සම්පatti රුචි අරුචිකම් පවත්තන්න වෙන නිසා අපිට මේ කැලේකට යන්න වෙන්නේ. ගහක් මුලට යන්න වෙන්නේ. ශූන්‍යාකාරයකට යන්න වෙන්නේ මොකද ඒ තරම්ම අපි මේ අසතියෙන් ප්‍රමාදේ වැටලා ගත කරන නිසා. ඒ නිසා ඒ සඳහා විශේෂ තත්වයකට ගිහිල්ලා ඒදී තමයි අපිට මේ සත්‍ය හඳුනලා දෙන්න වෙන්නේ. එහෙම නැත්නම් සත්‍ය හඳුනා ජීපායට සතිය ස්ථාවර කරගන්න නැත්නම් සතිපට්ඨානයකට පිටින්න පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා සරුවචන් වහන්සේගේ නැත්නම් සූත්‍ර පිටකයේ තියෙන කරුණු ගත්තොත් සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය වාගේ විශේෂයෙන්ම සිංහල බුද්ධහම ගැන වගේ එකක් ගත්තොත් ඒකේ තියෙන ඒ හඳුනාදීමේ පාඩවලදී සරුවඥාන්සේ පවා විශාල පසුබිම தත්ත්වය පිළිබඳව ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා මේ අරඤ්‍යගතව අරුක්ඛ මූලගතව ශුඤ්ඤාගාරගතව කියන එක අත්ත නෑර දේශනා කරලා තියෙනවා. මොකද ඒක ඉතා වැදගත් වෙනවා මේ පරිසරයේ. දෙක තමයි ඒ අරණ්‍ය ගත වෙලා රුක්ක මූල ගත වෙලා ශූන්‍යාකාර ගත වෙලා අභ්‍යන්තර පරිසරයේ වශයෙන් තමන්ගේ ඉරියව්ව පවත්තන ආකාරය පිළිබඳව. ඒකෙදිත් ඒ සතිපට්ඨානේ නිසීදති පල්ලංකම් කියන මේ පරියන්කයක වාඩි වෙන එක උජුං කායන් උඩුකය රිවිස් තියාගෙන ඉන්න එක වගේ දේවල් මේ අවුරුදු 2600 ම ලක්ෂ කෝටි වාරයක් සජ්ජායනා කර කර කර කර අපි දක්වම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඒ වගේම පරයන්ක භාවනා කරන්න ගියාම මේ සරුවචනාංශේ විස්තර කරපු ආකාරයට හැකිතාක් ඒ වාතාවරණයේ ඇති කරලා දීලා පරිසර සාධක කරුණු ඇති කරලා දීලා සප්පාය කරුණු ඇති කරලා දීලා සතිය පිහිටවන්න උත්සාහ කරන්න. ඒ හැම වෙලාවකම අපි ආදුනිකයෙක් වාගේ එහෙම නැත්නම් අද හඳුනා දෙන කෙනෙක් වගේ ඒ தത്വෙට බාහිර தത്വෙට ඒ වගේම ඉරියව්වට හැමදාම සැලකිලිමත් වෙනවා. අයි කොච්චර දක්ෂ භාවනා කරන කෙනෙක් වුණත් ආධුනික මනසක් ඇති කර ගන්නවා. ඒකට අපි ධර්ම ගෞරවය කියලාත් කියනවා. ධර්ම ගෞරවයෙන් යුක්තව කරනවා. ඒ වගේම ඉදිරියක් ප්‍රතිපලයක් බලාපොරොත්තු වීම සඳහා කිසිම දෙයක් අඩුපාඩු නොවෙන විදිහට කරගන්න. ආන්න එතනදී සතිය පිහිටීම සඳහා මුලින්ම විස්තර කරන මේ පර්යංක භාවනාවේදී බාහිර පරිසරයේ වෙන අරණ්‍යගත தත්ත්වේ රුක්ක මූලගත தත්ත්වේ සහ ශූන්‍යාකාර தත්ත්වයත් අභ්‍යන්තර සාධක වශයෙන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිමින් කියන ඉරියව්වේ ඉඳගෙන ඉන්න එකත් සීමා කරනවා මේ පරියංග භාවනාව සඳහා. ඊට පස්සේ වැදගත්ම වචනේ තමයි සරුවචන සිද්ධිපත් කරන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක. සතිය පෙරමුණේ තබාගෙන කියලා. ඉතින් මේ පරිජය පෙරමුණේ තබාගෙන ගන්නවා කියන එකට අර්ථය දෙනකොට පරිමුඛං කියන මේ මුඛය කියන පදයේ පාලියේ සඳහන් වෙනවා මුවට මුඛය කටට ඒ වගේ මූණට කියන දෙකටම. ඉතින් අර්ථකතාව දෙනකොට මේ සතිය නාසිකාග්‍රේ පිටව ගත්තාම ඉස්සරහින් තියාගත්තා වගේ මුඛයට උඩින් තියනවා කියන අදහසත් මූණ ඉස්සරහින් තියාගන්නවා කියන අදහසත් ඉදිරිපත් වෙනවා. ඉතින් අර ආනාපාන සති සූත්‍රයත් එක්ක යනකොට මේක ගැලපෙනවා. <clears throat> අති ඉස්සරහින් තියාගන්නවා කියලා කියන්නේ හුස්ම වදින තැන සතිය පිටව ගන්නවායි කිය. නමුත් පිම්බීම හැකිලිම වගේ භාවනාවක් කරනකොට සතිය උදරේ පිහිටවනකොට පරිමුඛං සතියෙන් කියන එක අර්ථකථනයක් දෙන්න බෑ. ඔය මුඛයේ ඉස්සරහා නැත්නම් නාසිකාග්‍රේ තියෙනවා කියන එක විස්තර කිරීමට ඒක සාති කරන්න කියනකොට පරිමුඛං කියනකොටදී උපරිමුඛං කියන පදයක් යොදනවා. මේ උපරි වේදාක තමයි පස්සේ පරිමුඛං වෙන්නේ නැති කියලා උපරිමුඛං කියන්නේ මුඛයේ උඩ උඩුතල උඩ කියලා. නමුත් මේකට හොඳ අර්ථකථනයක් දෙනවා ඔය අපේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපේ ආධ්‍යාත්මික ජීවිත ආගමික ජීවිත මෙතෙක් ඉස්සරහට ආවේ ශ්‍රද්ධාව විසිටින් තියාගෙන වීර්යය ඉස්සරහින් තියාගෙන සමාධිය ඉස්සරහින් තියාගෙන ප්‍රඥාව ඉස්සරහින් තියාගෙන ඔක් කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සතිය ඉස්සර කරගෙන යන්නේ. ඒක විස්තර කිරීම සඳහා ඒ ස්වාමීන් වහන්සේ power of mindfulness කියන පොතේ විස්තර ටිකක් මම මේ වෙලාවේ ඇති කර ගන්නවා. ඒක හරි හිත්වදින විදිහට ලියලා තියෙන නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන ඇත්ත වශයෙන්ම සතිය ඉස්සර කරන ගියොත් අපේ ජීවිතයේ පුදුමාකාර ආශ්චර්යවත් වැඩ කරන්න පුළුවන්. ශ්‍රද්ධාවෙමුත් නොකරනවා නෙවෙයි. වීරියෙමුත් නොකරනවා නෙවෙයි. සමාධියෙමුත් නොකරනවා නෙවෙයි. ප්‍රඥාවෙත් නොකරනවා නෙවෙයි. එකම දුර්ලභමයි ඒ වගේ තියෙන්නේ. ඒව සහාතික කරලා කරයිද නැද්ද කියන්න බෑ. වේලාවක සද්ධාවකකින් යන්න හරියන්නත් ඉඩ තියෙනවා. අනිත් දවසේ කරනකොට වර්ධින්නත් ඉඩ තියෙනවා. වීරියෙන් කරන වැඩත් වෙලාවක හරියන්න පුළුවන් වෙලාවක වර්ධින්න පුළුවන් සමාධි ප්‍රඥා හැම එකම. නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියන මේ සරුවච්චන් වහන්සේගේ තියෙන සුවිශේෂී